අද මේ ධර්මානුශාසනාව සඳහා මා මාතෘකා කරන්නට යෙදුනේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන්නේ කුද්දක නිකායට ලියවුණ ධම්මපද පාළියේ සඳහන් වෙන නාග වග්ගයේ එන ගාථාව. මේ ගාථා ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කොසඹෑනුවර ഘോഷිත කියන සිටුතුමා කරවලා පූජා කරපු ඊටාම මනරම් විහාරය ഘോഷිතාරාමේ නමින් හැඳින්නුවා. අන්නේ විහාරේ වැඩ හිටියා විනයධර හාමුදුරු කෙනෙක්. ඒ වගේම ධර්ම කතික කියලා උගත් තෙරුන් වහන්සේලා දෙනවා. විනයධර තෙරුන් වහන්සේ විනේහි මහා දැනුමක් තිබිච්ච කෙනෙක් පින්නතුනි. ධර්ම කතික තෙරුන් වහන්සේ ධර්මයේහි මනා දැනුමක් ඇති කරගෙන තිබිච්ච කෙනෙක්. මේ දෙදෙනා වහන්සේටම 500 500 බැගින් ශිෂ්‍ය පිරිසක් හිටියා. ධර්ම කතික තෙරුන් වහන්සේ දවසක් අත්පස් ගේට ගිහිල්ලා ඒ කියන්නේ වැසිකිළියට වැඩම කරලා වතුර ගන්න භාජනේ ඉතිරි වෙච්ච ජලය ටික ඉවත දාන්නේ නැතුව ඒ භාජනේ මුණින් අතට හරෝලා තියන්නේ නැතුව එහෙම්මම තියලා වැඩම කළා. විනය පිළිබඳව මහා දැනුමක් තිබිච්ච අර විනේධර හාමුදුරුවන් වහන්සේ විනය ගැන දන්න මහතෙරුන් වහන්සේ විනය රෙගුලාසියක් කඩ කරලා කියලා මේ විනේධර තෙරුන් වහන්සේ අර ධර්ම කතික තෙරුන් වහන්සේට විවිධාකාරයෙන් දොස් පරුස් කියන්න පටන් ගත්තා. මේ කතා බහ මේ විනේධර තෙරුන් වහන්සේගේ දොස් නැගීම අවසන් වුණේ විවාදයකට පෙරිල්ල. මේක මහා සංවාදයක් බවට පත් වුණා. මේක නවත්වන්න, පාලනය කරන්න, සංසිඳවන්න රජතුමා, ඇමතිවරු, සිටුවරු ආදී නොඑක් දෙනා ගිහිල්ලා උත්සාහ කළා. සාර්ථක වුණේ නෑ පින්නතුනි. බුදුරජාණන් වහන්සේත් අවවාද කළා. ඒ අවවාදයටවත් මේ ධර්ම කතික හාමුදුරුවන් වහන්සේත් විනේධර හාමුදුරුවන් වහන්සේත් නැමුණේ නෑ පින්නතුනි. මේ භික්ෂූන් වහන්සේලා සමගි වුණේ නැති නිසා බුදුරජාණන් වහන්සේ හුදකලාව පාරිලෙය්‍ය වනේ රක්කිත කියන වන ප්‍රදේශයට වැඩම කරලා ඒ නුදුරු ගම ආශ්‍රය කරගෙන වාසය කරන්න පටන් ගත්තා. ඒ වනේ වාසය කරපු පාරිලෙය කියන ඇතන් බුදුරජාණන් වහන්සේට අපොපස්ථාන කළා. ඒ ඇතා බුදුරජාණන් වහන්සේට નિયમિત වේලාවට සිසිල් පැන් උණු පැන් පවා සකස් කරලා දීලා තියෙනවා පූජා කරලා තියෙනවා පින්නතුනි. පළතුරු ආදී පූජා කරමින් සැප විහරණය සලසලා දීලා තියෙනවා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ මේ ඇත් රජුගෙන් අප උපස්ථාන ලැබමින් පාරිලියේ වනයේ වැඩ වාසය කරන ආකාරය මුළු දඹදිව පුරාම ප්‍රසිද්ධ වෙලා ගියා පින්නතුනි. සවැත් නුවර වාසය කරපු අනේපිඩු මහසිතානන් ඒ වගේම විසාකා මහෝපාසිකාව ඒ වගේ මහා පිරිස ආනන්ද හාමුදුරුවන්ට පණිවුඩේ වුවා අපිට බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න අවස්ථාවක් සලස්සලා දෙන්න ඒ ප්‍රදේශේ ස්වාමීන් වහන්සේලා 500ක් වස්වසල ආනන්ද හාමුදුරුව මුණ ගැහෙන්න ඇවිල්ලා ඉල්ලලා හිටිනවා අපි බොහෝම කාලයකින් බුදුරජාණන් වහන්සේව දැක්කේ නැහැ. ඒ වගේම බණ ඇහුවේ නැහැ. අපිට බණ ටිකක් ධර්මයක් අහන්න සලස්සලා දෙන්න කියලා මේ භික්ෂූන් වහන්සේලා ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලලා හිටියා. ආනන්ද හාමුදුරුවේ තෙරුන් වහන්සේලා කණ්ඩායමත් එක්ක තුන් මාසයක්ම ඒක විහාරීව වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්නේ අනේක සුදුසු නැහැ කියලා කල්පනා කරලා තනියම ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න වැඩම කළා පින්නතුනි. පාරිලෙයේ වනයේ ඉන්න මේ පාරිලෙයේ ඇත ආනන්ද හාමුදුරුව වඩිනවා දැකලා දණ්ඩක් අරගෙන ඉදිරියට පැන්නා. මේ සිද්ධිය දැකපු බුදුරජාණන් වහන්සේ පාරිලෙය ඇතාට ප්‍රකාශ කරනවා අයින් වෙන්න අයින් වෙලා එන්න මේ ඇවිත් ඉන්නේ බුද්ධ උපස්ථායක ආනන්ද හාමුදුරු එහෙම කියලා මේ පාරිලෙය ඇතාට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ව අඳුන්වලා දෙනවා මේ පාරිලෙය ඇතා ඒ ෂණේම අර ලී දණ්ඩ විසි කරලා ඉවතට දාලා ආනන්ද හාමුදුරුවන්ගේ අතේ තිබෙච්ච මේ පාත්‍රය සිවුර ගන්න ඉල්ලෙනු. ආනන්ද හාමුදුරුව දුන්නේ නැහැ. මේ ඇතා වත්පිළිවෙත් ඊටාම හොඳට දැනගෙනගෙන හිටපු කෙනෙක් පින්නතුනි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින මේ ගල්තලාවේ තමන්ගේ පිරිකර තබන්නේ නැතුව ඇති කියලා කල්පනා කළා. ආනන්ද හාමුදුරුව පාත්‍රයයි සිවුරයි බිමින් තිබ්බා. වත්සිරිත් දන්න අය පින්නතුනි. ගරු ආසනවල ඒ වගේම ඇඳේ එහෙමත් නැත්නම් තමන්ගේ පිරිකර තියන්නේ නැහැ. වත්සිරිත් බොහොම හොඳට මේ වත්පිළිවෙත් අනුගමනය කරන අය ඒ වගේම ಗುಣධර්ම ආරක්ෂා කරන උදවිය ඒවා ගැන බොහෝම සැලකිලිමත් වෙනවා. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසකින් වැඩ හිටියා පින්නතුනි වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් විමසනව අහනවා හුදකලාව මේ තනියමද ආවේ කියලා ඇහුවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව ප්‍රකාශ කරනවා තවත් භික්ෂූන් වහන්සේලා 500ක් එක්කයි ආවේ. එතකොට බුදුරජාණන් වහන්සේ විමසනවා කෝ දැන් ඒ අය කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් මෙහි මහනෝ කෝ දැන් ඒ පිරිස. ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුව ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේගේ අදහස මම නියම වශයෙන් දන්නේ නැති නිසා ඒ අයව පිටත නතර කරලා යාවේ කියලා දැනුම් දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පිරිසව කැඳවගෙන ඉන්න කියලා. ආනන්ද හාමුදුරුව ඒ භික්ෂූන් වහන්සේලාවත් බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවගෙන කැඳෙව්වා. බුදුරජාණන් වහන්සේ මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා එක්ක පිළිසඳර කතා කළා. ආගිය තොරතුරු විමසුවා. එහෙම විමසලා අවසන් වුණාම ඒ පිරිස ප්‍රකාශ කරනවා බුදුහාමුදුරන්ට ඔබ වහන්සේ සුකුමාලයි ශාස්ත්‍රීය සුකුමාලයි ඔබ වහන්සේ තුන් මාසයක්ම එකම තැන වැඩ ඉඳගෙන සැතපෙමින් දුෂ්කර කාර්යයක්මයි මේ කරලා තියෙන්නේ කියලා මේ විදිහට අර ආගන්තුකෝ ආපු ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරුවන්ට පිළිතුරු දෙනවා වත්පිළිවෙත් කරන්න, ඔබ වහන්සේට අපුපස්ථාන කරන්න, උපකාර කරන්නවත් කෙනෙක් හිටියේ නෑ නේද? අපි එහෙමයි දැනගත්තේ කියලා හිටන් මේ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි පාරිලෙය ඇත. ඒ සියලුම දේවල් ඒ විදිහටම ගෞරවයෙන් ඉෂ්ට කළා. මේ වගේ සහයෝගයක් ලබා දෙන කෙනෙකු එක්ක ඉන්න එක වාසය කරන්න ලැබීම යහපතක්. මෙහෙම ඉන්න එක සුදුසුයි. එහෙමත් නොලැබෙනවා නම් ඒකචාරීව තනිවම හැසිරීම ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කරලා මේ ගාථා දේශනා කළා පින්නතුනි. බුදුහාඳුරු දේශනා කරනවා මං අපහසුවෙන් අපෝපස්ථාන කරන්න කෙනෙක් නැතුව හිටියා නෙවෙයි. මේ පාරිලෙයි ඇතා බොහෝම ගෞරවයෙන් මට සැලකුවා. ඒ වගේම මේ වගේ සහයෝගයක් ලබා දෙන කෙනෙක් එක්ක ඉන්න එක වාසය කරන්න ලැබීම හරිම යහපතක්. ඒ වගේ මෙහෙම ඉන්න එක හොඳයි. මෙහෙම නැත්නම් මෙහෙම ඉන්න හම්බෙන්නේ නැත්නම් ඒකචාරීව මේ වගේ සහයෝගයෙන් කාලය ගත කරන්න හම්බෙන්නේ නැත්නම් තනිවම හැසිරෙන එක ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කළා පින්නතුනි. බුදුරජාන් වහන්සේ මෙතෙන්දී අදහස් කරනවා මනා පැවතුම් ඇති නුවණ තියෙන අය එක්ක හැසිරෙන අයෙක් ලැබුණොත් සියලු විපත් මග ඇරලා සතුටු සිතින් ඔහු හා වාසය කරන්න මේ බුදුරජාණන් වහන්සේගේ අදහස දැන් මේ පින්නතුන් සිංහල Hindu අලුත් අවුරුද්ද උදා වෙච්ච වෙලාවේදී ඒ අපේ චාරිත්‍රාධර්ම ඉෂ්ට සිද්ධ කරලා මේ තමන්ගේ ඥාතිත මිත්‍රාදීන් එක්ක සතුටු වෙලා ඊළඟට දැන් තමන්ගේ සුපුරුදු පරිදි රාජකාරී වැඩ කටයුතු එදිනෙදා වැඩ කටයුතු සේවාවන් ආරම්භ කරන්නට සූදානම් වෙලා සිටින අවස්ථාව. ඒ වගේම ඉදිරි වර්ෂය කොහොමද මගේ ජීවිතේ පවත්වාගෙන යන්නේ කියලා අදහස් කරගෙන ඉන්න අවස්ථාව. මේ වෙලාවේදී මේ බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබට ඊටාම් වැදගත් වෙන්න පුළුවන් පින්නතුනි. මනා පැවතුම් ඇති නුවණ ඇති අය එක්ක හැසිරෙන එක එහෙම අය ලැබීම අපිට සියලු විපත්ති මග ඇරගෙන සතුටු සිතින් ඒ ඈත් එක්ක වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. මනා පැවතුම් තියෙන යාළුවෙක් ලැබුණේ නැත්නම් මහා ජනක රජුරු වගේ එහෙම නැත්නම් පාරිලේයක ඇතා වගේ තනිවම වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා පින්නතුනි. අපේ ජීවිතේ පවත්වගෙන යන්න හොඳ ගුණධර්ම තියෙන කල්යාණ මිත්‍රයෙක්, යාළුවෙක් අපිට හම්බ වෙන්නේ හම්බුනේ නැත්නම් අපි මොකද කරන්න ඕනේ කියලා බණේ පැහැදිලි කරලා දෙන්නේ මහා ජනක රජුරු වගේ පාරිලීයක ඇතා වගේ තනියෙන් වාසය කරන්න. හුදකලා වාසය කිරීම උතුම් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. අනුවණයා සමග එකතු වීම අවශ්‍ය නැහැ. ඔහු ආශ්‍රයෙන් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පිරිස පරිපාලනය කිරීමේ උත්සාහයේ නැතුව වනේ තනිම වසන පාරිලේ ඇතා වගේ තනිව වාසය කිරීම හොඳයි කියන අදහස මේන් පැහැදිලි කරලා දෙනවා පින්නතුනි. දැන් මේ ඇත්තන්ට මතක් වෙන්න ඕන මේ පහුගිය වර්ෂයේ ගත වෙලා ගිය ආකාරයේ පින්නතුනි. ඒ කාලෙදී මේ ඇත්තන්ට විවිධ යාළු මිත්‍රයන් ආශ්‍රය කරන්න අවස්ථාව ලැබුණා. ඒ ආශ්‍රය කරන්න ලැබිච්ච යාළුවෝ නිසා සමහරලාට අඥානකම් වලට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. ඒ යාළුව හැටියට අපිට හොඳට පෙනුම තියෙන ඒ වගේම මනා ගුණධර්ම වලින් ඉන්නවා කියලා අපිට පෙන්නපු දෙවිය ආශ්‍රය කරන්න අවස්ථාව ලැබුණා. ඒ ඇත්තේ කටයුතු කරන්න ගිහිල්ලා සමහරලාට අපේ ජීවිතයේට නොඑක ආකාරයේ කරදර, කම්කටොළු, චිත්ත පීඩා, නොඑක් දුෂ්කරතාවයන් වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැති. ඒ නිසා දැන් සමහරලාට හිතෙනවා ඇති මීට වඩා හොඳයි තනියෙන් කාලය ගත කළා නම් මේ ඈත් එක්ක එකතු වෙන්නේ නැතුව හිටියනම් මීට වැඩිය සැනසille මේ අලුත් අවුරුද්ද ගත කරන්න තිබුණන්නේ කියලා ඊටන් හිතෙන්න පුළුවන් පින්නතුනේ. ඒ නිසා හුදකලාව වාසය කිරීම උතුම්. අනුවණය එක්ක එකතු වුණොත් ඒ ආශ්‍රයෙන් අපිට නොඑක් විදිහේ කරදර කම්කටොළු වලට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. අර්ථ අනර්ථ දන්න ප්‍රඥාවෙන් යුක්ත වූ කල්යාණ වූ පැවතුම් තියෙන ධෛර්යමත් ඒ වගේම ප්‍රඥ ඒ වගේ මෛත්‍රී විහාර තියෙන කෙනෙකුගේ සහාය ලැබෙනවා නම් පින්නතුනි සිංහයන්ගෙන් ව්‍යාග්‍රයන්ගෙන් වැනි සත්තුන්ගෙන් ඇතිවෙන සියලු වදුරු මර්ධනය කරගෙන රාග බය, ద్వේෂ බය වගේ වදුරු නැති කරලා සියලු වදුරු වලින් දුර වෙලා සියලු වදුරු මැඩපවත්වාගෙන එළඹ සිටි සිහියෙන් යුක්තව කාලය ගත කරන්න පුළුවන්කම ලැබෙනවා හැසිරෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි මේ පිළිබඳවත් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන. අපේ ආශ්‍රේයට කල්යාණ මිත්‍රයෙක් තෝරගන්නකොට මිතුරෙක් ලං කරගන්නකොට හිතවත් භාවයක් අපි ඇති කරගන්නකොට ඒ ඇත්තෝ අර්ථයේ අනර්ථයේ දන්න ප්‍රඥාවෙන් යුක්ත කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. ඒ වගේම කල්යාණ යහපත්. ඒ වගේම තමන් ගැන වගේම අනුන් ගැනත් කල්පනා කරලා බලන කල්යාණ පැවතුම් තියෙන ධෛර්යමත්. කුසීතකම නැති ඒ වගේම බොහොම දුකසේ කාලේ ගත කරන්න යොමු වෙන කෙනෙක් නැතුව මේ උද්‍යෝගයෙන් ධෛර්යමත්ව ප්‍රාඥයෙක් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. ඒ වගේම ඒ පුජ්‍යලයා ළඟ මෛත්‍රී විහාරය මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මේ බ්‍රහ්ම විහාර ජීවිතය තුල පවතින්න ඕන. එහෙම තියෙන කෙනෙක්ගේ සහාය ලැබෙනවා නම් මේ මහා කැලේ සිංහයන්ගෙන් ව්‍යාග්‍රයන්ගෙන් වනි සතුන්ගෙන් ඇතිවෙන වෝදුරු මර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ හිතේ ඇතිවෙන රාග බය, ద్వේෂ බය මේ වගේ වෝදුරු නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. අර විදිහේ යහපත අයහපත දන්න ප්‍රඥාවෙන් යුක්ත කල්යාණ මිත්‍රේ උත්සාහවන්ත කල්යාණ මිත්‍රේ අපිට ආශ්‍රය කරන්න ලැබෙනවා නම් ඒ වගේම ඒ නිසා මේ සියලු ඕදුරු වලින් දුර වෙලා සියලු ඕදුරු මැඩ පවත්ව ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම නිතරම එළඹ සිටි සිහියෙන් යුක්තව කාලේ ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ඇතැම් වෙලාවට මේ ධර්ම දේශනාව අහගෙන ඉන්නේ අවුරුදු 10 15 පාසල් යන දරුවෙක් වෙන්න පුළුවන්. ඒව නැත්නම් අවුරුදු 25 30 තරුණ වයස කෙනෙක් වෙන්න පුළුවන්. ඒව නැත්නම් අවුරුදු 50 60 වෙච්ච මධ්‍යම වයස, ඒ වගේම 70 80 ගිය වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ආයත සමහරලාට මේ වෙලාවේදී මතක් වෙන්න පුළුවන් ඔබ කවුද කියන එක මා දැනගත්තේ නැති වුණත් ඔබට මේ වෙලාවේ මතක් වෙන්න පුළුවන් මේ දේශනාව ශ්‍රවණය කරනකොට මගේ ජීවිතේට මම මේ යහපත අයහපත දන්න කෙනෙක් ප්‍රඥාවෙන් යුක්ත වෙච්ච කෙනෙක් ඒ වගේම බොහොම හොඳ කල්යාණ මිත්‍ර භාවයෙන් යුක්ත උත්සාහවන්තයෙන් යුක්ත කෙනෙක් ආශ්‍රය කළානම් මේ වදුරු වලින් අද මම මේ වැටිලා ඉන්න තත්වයෙන් මිදෙන්න තිබුණානි. ඒ වගේම මට මේ ආපු සියලු බාධා මැඩපවත්ව ගන්න තිබුණානි. ඒ වගේම මට හොඳ සිහියෙන් යුක්තව කාලය ගත කරන්න පුළුවන්කම ලැබෙනවානේ මං එහෙම කළා නම් කියලා හිටන් සිහියට නැගෙන්න පුළුවන්. ඒ නිසා මේ අවුරුද්දේදී කල්පනා කරන්න ඒ පහුගිය අවුරුද්දේ ඒ අනුගමනය කර ප්‍රතිපත්ති මාලා වෙනස් කරලා බොහොම හොඳ කල්යාණ මිත්‍රයේ සහායට සම්බන්ධ කරගන්න. එයා මේ විදිහේ ගුණධර්ම වලින් යුක්තව ක්‍රියා කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. එළඹ සිට සිහියෙන් යුක්තව කාලය ගත කරන්න නම් හැසිරෙන්න නම් අපි මේ විදිහ යහපත් පුජ්‍යලේ තෝරා ගන්න ඕන. මහා ජනක රජතුමා රට අතෑරලා දැම්ම පින්නතුනේ. Taman ජයග්‍රහණය කරගත්ත රට ඒ වගේම අත්පත් කරගත්ත මහ රට මහා ජනක රජතුමා අතෑරලා දැම්මා. එතුමා කලේ මේ රාජ්‍ය මට හුඟක් ප්‍රමාදයට කරුණුගෙන දෙන දෙයක්. මේ රට පාලනය කරමින් නීති රීති දමමින් මේ විශාල සේනාව පරිහරණය කරමින් මේ විදියට ක්‍රියා කරගෙන අනේක මට මහත්සේ ප්‍රමාදයට කරුණු ගෙන දෙන දෙයක්. මේ රාජ්‍යයෙන් මට කවර වැඩක්ද කියලා මහා ජනක රජුරෝ කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා හිතලා යටත් කරගත්ත රට අතෑරලා හුදකලාවම මහා කැලේට ආරණ්‍යයට පැමිණිලා තාපස පැවිද්දෙන් පැවිදි වෙලා සතර ඉරියව්වෙන් හුදේකලාව කාලය ගත කළා පින්නතුනි. මහා ජනක රජුරෝ කල්පනා කරනවා මම මේ යුද්ධෙට ගිහිල්ලා අල්ලගෙන යටත් කරගෙන ඉන්න රාජ්‍යය මට මේ හතර ඉරියව්වෙන්ම නොඑක් විදිහේ ප්‍රමාදයට කරුණු ගෙනල්ලා දෙන්න. ඉඳගෙන සිටීමෙන්, සිටගෙන සිටීමෙන්, ඇවිදීමෙන්, සයනේ කිරීමෙන් මට නොඑක් විදිහේ ප්‍රමාද වෙන තොරතුරුමයි මාගේ ජීවිතේ ලං වෙන්නේ. ඒ නිසා මේවෙන් ඉවත් වෙන්න ඕනේ කියලා රට අතහැරලා දාලා මහ කැලේට ගිහිල්ලා තාපස පැවිද්දෙන් පැවිදි වෙලා හතර ඉරියව්වෙන්ම හුදේකලාව යහපත් ජීවිතයක් ගත කරන්න අදිස්ථාන කරගත්තා. මේ ගත කරන තනි හැසිරීම පැහැදිලි කිරීමට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ පින්නතුනි මාතංගෝ රඤ්ඤෝව නාගෝ කියන බණපදේ මාතංගෝ රඤ්ඤෝව නාගෝ මම වනාහි මේ ඇතුන් ඇතින්නියන් ඇත් නාම්බන් ඒ වගේම ඇත් පැටවුන් විසින් මේ කාලා ඉතිරි කරලා දාපු මෝරපු කොලාතු ඒ වගේම ඒ ඇත්තු කඩලා දාලා ඉතුරු කරපු අතු ඒ අතු වල මෝරපු මේරු කොළ කමින් ඒ වගේම ඇත්‍රැල දියට බැහැලා නාලා ගියාට පස්සේ ඒ ඇත්තු බොර කරපු දිය මට බොන්න හම්බ වෙන්නේ. ඒ වගේම බොර වතුර නාන්න හම්බ වෙන්නේ. මේ මාතංග කියන ඇත් රජා හඳහම් කරන්න. බොර වතුර තමයි නාන්න හම්බෙන්නේ. මම ජලයට වතුරට බහිනකොට ජලයෙන් ගොඩට එන ඇතින්නියෝ මගේ ඇඟේ හැපෙනවා. මම මේ අලි රැළෙන් වෙන් වෙලා වාසය කරන්න මට අවස්ථාවක් ලැබෙනවා නම් ඊටාම හොඳයි කියලා කල්පනා කරලා මේ මාතංග ඇතා පිරිස අතෑරලා සියලු ඉරියව්වේ තනියම හැසිරෙන්න පටන් ගත්ත පින්නතුනි මේ ගාතාවන්හි සඳහන් කරනවා පින්නතුනි මේ බව තමන් ඉඳගෙන ඉන්නකොට සිටගෙන ඉන්නකොට සක්මන් කරනකොට ඒ වගේම මේ සතර ඉරියව්වෙම මේ මාතංග කියන ඇත් රජා හැසිරෙන්න ඕනේ කියලා කල්පනා කරලා අර ඇත්පන්තියෙන් අයින් වෙලා තනියම හැසිරෙන්න පටන් ගත්තා. මේ ගාථාවන් වල සඳහන් කරනවා පැවිද්දාගේ පැවිදි වූ තැන පටන් තනිව හැසිරීමේ කැමැත්ත තනිව හැසිරීමේ ඇල්ම තනිව හැසිරීම පෙන්වලා දෙනවා පින්නතුනි. මේ ගිහිගෙන් ඉවත් වෙලා පැවිදි භාවයටපත් වෙච්ච පැවිද්දාගේ ස්වභාවය තමයි මේ තනිව හැසිරීමේ කැමැත්ත ඇති වෙන්න ඕන. තනිව හැසිරීමේ ඇල්ම තනිව හැසිරීම මෙයින් පැහැදිලි කරලා දීලා තියෙන මේ ආකාරයට සතර ඉරියව්වෙන්ම තනිවම හුදකලාව කාලය ගතකරන වෙරවීරිය ගන්න කියන එකයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ පින්නතුනි. ඒ වගේම චූල සීල, මධ්‍යම සීල, දස කතා වස්තු, තෙලස් දුතාංග, විදර්ශනා නුවණ, සතර මග, සතර ඵල, ත්‍රිවිද්‍යා, ෂඩ් අභිඥා, ඒ වගේම නිවන මේවා සහාය වීම හැටියටයි පින්නතුනි ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ පින්නතුනි. යම්කිසි බාලයෙක් නිසා ඒ ධර්මයන්ට පැමිණීමට නොහැකි වෙනවද? එවැනි බාලයන් සමග සහවාසය අත්හරින්න කියලයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. තව දීර්ඝ කාලයක් අපිට ජීවිතේ ගත කරගන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු කරන්නට නම් අපි ඒ විදිහේ යහපත අයහපත තෝරා ගන්න බැරි මිත්‍රයන්ගෙන් ඉවත් වෙන්න ඕන. එවැනි අය සමග සහවාසය අතහරින්න. ඒ ඈත් එක ටික ටික ටික ටික මේ සම්බන්ධතාව පවත්වාගෙන යන එක අතෑරලා තමන්ගේ ජීවිතයට යහපත පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්නට උත්සාහ ගන්න ඕන. මේ කාරණෙන් සියලු ඉරියව්වලදී ප්‍රමාද නොවි හුදකලාව හැසිරෙන්න. පව්කම් කරන්න එපා. ආසාව ආලය දුරු කරගන්න ඕන. මේ මාතංගනම් හස්තියා මේ ආරන්නේ කැමැති කැමැති තැනක සුවසේ වාසය කරනවා. බුදුහාඳුරු පැහැදිලි කරලා දෙනවා මේ මාතංග කියන ඇතා මේ කැලේ බොහෝම සුවසේ වාසය කරනවා. සතර ඉරියව්වෙන්ම යහපතේ යෙදෙමින් කටයුතු කරනවා. ඔබලාත් මේ විදිහට කටයුතු කරන්න. මේ බුදුහාමුදුරන්ගේ දේශනාව සියලු ඉරියව්වලදී ප්‍රමාද නොවි හුදකලාව හැසිරෙන්න. පහුගිය අවුරුද්දේ ඔබ අනුගමනය කරපු ඉරියව් නිසා ඔබ ගත්ත තීරණ නිසා බොහෝ වෙලාවට මේ වෙනකොට පසුතැවීමට ලක් වෙලා කනගාටුවෙන් හූල්ලමින් ලත වෙමින් ඉන්නව ඇති පින්නතුනි. ඒ තත්වයටපත් උනේ ඔබ මේ නොමග ගියාය ඔබට ලබා දුන්න උපදෙස් පිළිපැද්ද නිසායි. ඒ නිසා පුළුවන් තරම් මේ සියලු ඉරියව්වෙම ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, සයනය කරනකොට මේ හැම අවස්ථාවකදීම ප්‍රමාද නොවි කටයුතු කරන්න ඔබ ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. ඔබ ඉඳගෙන හිටපු වෙලාවේදී අනුගමනය කරපු ක්‍රියාමාර්ගයේ නිසා ඔබ හිටගෙන ඉන්න වෙලාවේදී ගත්ත තීරණේ නිසා ඒ වගේම ඇවිදගෙන ගිහිල්ලා කරන ලද ක්‍රියාව නිසා බොහෝ වෙලාවට ඔබට මුළු ජීවිත කාලයම පසුතැවිලි වීමට කරුණු යෙදිලා තියෙන්න පුළුවන්. ඒ නිසා පව්කම් නොකළ යුතුයි. බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාරනවා. පව්කම් වලින් අයින් වෙන්න ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, ඒ වගේම බොරු කීම, කේලම, පරුස වචනේ, සම්පප්පලාපය, අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මේ පව්කම් වලින් අයින් වෙන්න ඕන. අපිට සමහරලාට ආශ්‍රය කරන් ලැබෙන්නේ මේවට යොමු වෙච්ච අය වෙන්න පුළුවන් පින්නද. අපි දන්නේ නැහැ. නමුත් ඒ අය එක්ක එකතු වීම නිසා වැරද්දට අහු වුණාට පස්සේ ඒ අයව නීතිය රැහැනට හසු කරගන්නකොට අපටත් ඒවට පිළිතුරු දෙන්නට යන්න වෙනවා. ඒ වැරදි වලට අපිටත් වග කියන්න වෙන අවස්ථා එදෙනවා පින්නතේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්නට ඕන. අපි ආශ්‍රය කරන පුජ්‍යලයා බොහොම ප්‍රියමනාප කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ වචන බොහොම යහපත් වෙන්න පුළුවන්. කනට බොහෝ මිහිරි වෙන්න පුළුවන්. ඒ පේන පුජ්‍යලයා. නමුත් ඒ ශාරීරික අභ්‍යන්තරයේ ඇතුළත ජීවත් වෙන අපේ මිත්‍රයා මොන වගේ කෙනෙක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. යම් දෙයක් සිද්ධ වුණාට පස්සේ තමයි මෙයා මේ වගේ කෙනෙක් කියලා අපිට අවබෝධය ලැබෙන්නේ. එතකොට සෑහෙන ප්‍රමාදයකට ලක් වෙලා. නිසා මේ කවුරුද්දේ මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න. ආශාව ආලය දුරු කරගන්න. අපි වටා එකතු වෙන මිත්‍රයන් සහායකයන් අපිව පුළුවන් තරම් මේ ආශාව ආලය පිළිබඳව අපේ ජීවිතයේ නොයෙක් විදිහේ අත්දැකීම් ලබා දෙනවා. ඒ වගේම යොමු කිරීම කරනවා. ඒවා පිළිබඳ ඇගීම් කරනවා, වර්ණනා කරනවා. ඒවැය තියෙන වටිනාකම් පෙන්වලා දෙනවා. නමුත් අවසානයේදී අපිට බොහෝ දුකට ඒවා නිසාපත් වෙන්න සිද්ධ වෙනවා. මේ ගැනත් කල්පනා කරන්න. ඒ නිසා අපේ සහායට අපි යොමු කරගන්නා කෙනා මේ වගේ අර්ථ අනර්ථ අපිට පෙන්වලා දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මෙම තනිව හැසිරෙන කාලය කුඩා වුවත් පාපයක් කරන්නේ නැතුව කටයුතු කරන්න අපි මහන්සි ගන්න ඕන. අර මාතංග කියන ඇත මේ වනේ තනියම හැසිරෙන කාලය තුලදී පුංචි වුණත් පාපයක් කරන්නේ නැතුව කටයුතු කරන්න මහන්සි ගන්න. අපි තමන්ගේ ජීවිතේ පුළුවන් තරම් අවධානය යොමු කර ගන්න ඕනේ කුඩාවක් අකුසල කර්මයක් නරක ක්‍රියාවකට යොමු වෙන්නේ නැති විදිහේ චරිතයක් ගොඩනගා ගන්න. ඒකේ සතුට තියෙන්නේ Tamanටයි. අනිත් අයට නෙමෙයි Tamanට පුළුවන් මම මේ විදිහේ උදාාර ජීවිතයක් ගොඩනගා ගත්තා කියලා සෑහීමටපත් වෙන්න. ලබන අවුරුද්ද උදා වෙනකොට මේ අවුරුද්දේ මා ගොඩනගාගත්ත මේ උතුම් ගුණ සිහිපත් කරලා බොහොම සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මම මේ වර්ෂයේදී ඉතාම වටිනා කල්යාණ මිත්‍රයෝ සහායකයන් මගේ ජීවිතයට සම්බන්ධ කරලා ගත්තා. ඒ ඇයි නිසා මම මේ විදිහේ යහපත් ගමනකට ආවා. ඒ වගේ මා තුල පැවතිච්ච ಗುಣධර්ම නිසා ඒ ඇයත් යහපතේ යෙදුනා කියලා Tamanට බොහොම සතුටු වෙන්න පුළුවන් පින්නතුනේ. අර බුදුරජාන් වහන්සේ මේ ධර්මදේශනාව අර භික්ෂූන් වහන්සේලා 500 දෙනා වහන්සේටයි මේ දේශනා කරන්නේ. මේ වෙලාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔබලාටත් සුදුසු සහාය නොලැබුණොත් ඒකචාරී විසීම කළ යුතුය. ඔබලාගේ මේ භික්ෂු ජීවිතය ගත කරගෙන යන්න සුදුසු සහායක් ලැබෙන්නේ නැත්නම් සහායකයන් ලැබෙන්නේ නැත්නම් ඒකචාරීය විසීම කරන්න. ඒක ඊටාම වැදගත්. මේ ධර්ම දේශනාව අවසානයේදී මේ භික්ෂූන් වහන්සේලා 500 දෙනා වහන්සේම පින්වත්නි රහත් ඵලයේ පිහිටි බව අටකථා විස්තර කරලා තිබෙනවා. ඉතින් අපි හැම කෙනෙක්මත් මේ ධර්ම කරුණු අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. ධර්ම දේශනාව කනින් ශ්‍රවණය කරලා හිතේ තියාගත්තට මදි අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන මේ ජීවිතේ පවත්වාගෙන යන්නට මහන්සි ගන්න ඕන. අර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ පාරිලයේක ඇතා උන්වහන්සේට බොහෝම හොඳින් අපෝපස්ථාන කළා කියලා. අර ස්වාමීන් වහන්සේලා සඳහන් කරන ඔබ වහන්සේ බොහෝම දුෂ්කර කාල පරිච්ඡේදයක් මේ ගත කරලා තියෙන්නේ. ඔබ වහන්සේ බොහොම සුකුමාල කෙනෙක්. ඒ වගේම මේ වනේ වාසය කරමින් දුෂ්කර කාර්යයක් මේ කරලා තියෙන්නේ. එහෙම කියපු වෙලාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒ සියලු යුතුයකම් මට සම්පූර්ණ කරලා දුන්නා. මට හොඳ සහයෝගයක් ලැබුණා. ඒ නිසා මං ඊටාම හොඳින් මේ කාලය ගත කළා. මේ මාතංගෙම නැත්නම් මේ පාරිලෙය කියන ඇතාගෙන් ලැබිච්ච සහාය නිසා මං ඊටාම හොඳින් මේ කාලය ගත කළා. අන්න ඒ වගේ සහායක් ලබා දෙන කෙනෙක් ඉන්න එක. එහෙම කෙනෙක් එක වාසය කරන්න ලැබීම යහපතක්. මෙහෙම ඉන්න එක සුදුසුයි. එහෙම නැත්නම් එහෙම ලැබෙන්නේ නැත්නම් ඒකචාරීව තනියෙන්ම ඉන්න එක හොඳයි කියලා ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කළා. ඉතින් අපේ ජීවිතවල මේ කාරණාව ගැන අවධානය යොමු කරලා බලනකොට අපිට බොහෝ අත්දැකීම් තිබෙනවා. ඉතින් මනා පැවතුම් ඇති නුවණ ඇති අය සමග හැසිරෙන කෙනෙක් ලැබු හැසිරෙන්න අවස්ථාවක් හම්බ වුණොත් එහෙම හොඳ කෙනෙක් හම්බ වුණොත් අපිට පුළුවන් අර විපත්ති මග අරගෙන සතුටු සිතින් ඔහුත් එක්ක වාසය කරන්න. එහෙම නැති වුණොත් අපිට මුළු ජීවිත කාලෙම දුක් විඳින්න සිද්ධ වෙනවා පින්නතෙන. මනා පැවතුම් ඇති යාළුවෙක් හම්බුනේ නැත්නම් අර උදාහරණ මං ඉදිරිපත් කළා මහා ජනක රජතුමා ඒ වගේම පාරිලෙයි ඇතා වගේ තනියෙන් වාසය කරන්න. විශේෂයෙන් මේ හැදෙන වැඩෙන අපේ පාසල් දරුවන්ට ඒ වගේම තරුණ වයසේ ගත කරගෙන යන තරුණ දූ දරුවන්ට මේකෙන් හොඳ මඟ පෙන්වීමක් කරලා තිබෙනවා. ඒ නිසා අපිට හොඳ යහපත් කල්යාණ ගුණධර්ම තියෙන යාළුවෙක් හම්බෙන්නේ නැත්නම් හුදකලාව අපේ ජීවිතේ පවත්වාගෙන යන්න මහන්සි ගන්න ඕන. අපි වටා ඒකරාශී වෙන යාළුවන් නිසා හිත මිත්‍රයන් නිසා බොහෝ පාසල් දරුවන් බොහෝ තරුණ වයසේ ගත කරන දූ දරුවන් බොහෝ විපත්ති වලට වැටිලා තියෙන ආකාරයේ ජනමාධ්‍ය තුලින් අපිට දැන කියා ගන්න ලැබෙනවා පින්නතෙනි. අපි කරන්න ඕනේ මේ යහපත අයහපත අර්ථ අනර්ථ දන්න. ඒ වගේම හොඳ ඥානවන්ත, කල්යාණ පැවතුම් මගේ දියුණුව පිණිසම උපදෙස් දෙන, දියුණුව ප්‍රාර්ථනා කරන කල්යාණ ගුණ ධර්ම තියෙන. ඒ වගේම මාමත් දිරිමත් කරන යහපතට හිතවත් හිතවතෙක්, කල්යාණ මිත්‍රයෙක්, මෛත්‍රී ගුණධර්ම තියෙන කෙනෙක් සහායට සම්බන්ධ කරගන්න මහන්සි ගන්න ඕන. එහෙම යොමු කරගත්තාම අපිට බොහොම හොඳින් සතුටින් අපේ ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේ ගුණධර්ම තියෙන කෙනෙක් ආශ්‍රය කරනකොට අර කැලේ වනසතුන්ගෙන් ඇතිවෙන බිය විතරක් නෙවෙයි හිතේ ඇතිවෙන රාග බය, ද්වේෂ බයත් නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අපේ ජීවිතයට එන විවිධ උවදුරු තියෙනවා. ඒ උවදුරු බාහිරින් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තරයෙන් ඇති වෙන්නත් පුළුවන්. ඒවා මර්ධනය කරගන්න හොඳ එළඹ සිට සිහියෙන් යුක්තව කාලය ගත කරන්න මනා ගති පැවතුම් තියෙන යාළුවේ කල්යාණ මිත්‍රයෙක්ගේ සම්බන්ධය හරි වටිනවා. එහෙම කෙනෙක් හම්බෙන්නේ නැත්නම් හුදකලාව තනියම එහෙම නැත්නම් ඒකචාරීව වාසය කිරීම ශ්‍රේෂ්ඨයි කියලයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. ඉතින් අද මේ ධර්ම දේශනාවේදී මා ඔබට පැහැදිලි කරලා දුන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඊටාම් වටිනා ධාතා ධර්මයන් මේ ධාතා ධර්මයේ සඳහන් වෙන්නේ ධම්මපද පාළියේ නාග වග්ගයේ සඳහන් වෙන ධාතාවක් මේ පිළිබඳව ධම්මපදට්ට කතාව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඔබේ ධර්මඥානෙ තව තවත් දියුණු කරගන්න ඒ දහම් පොතපත පරිශීලනය කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ කරුණු හිතට අරගෙන මෙලව ජීවිතය සැපවත් කරගන්න. සතර ඉරියව්වම තමන් ගත කරන හැම ඉරියව්වකදීම යහපත් ආකාරයට කටයුතු කරගෙන මෙලව ජීවිතය සැපවත් කරගෙන පරලෝ ජීවිතය සැපවත් කරගෙන දෙලව ජීවිතේ ජය ගැනීමෙන් ලබන උතුම් නිර්වාණාභෝධයේ පිණිස ඔබට මේ ධර්ම කරුණු හේතු ආසනා වේවා කියලා මම ආශිර්වාද කරන්නට කැමතියි. අද ධර්ම දේශනාවෙන් දහම් කරුණු පහදා දුන්නේ පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ